समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मम् मुनिराजप्स शृणन्तु सद्गमुप्रदम् धम्मसवनकालो अयम् भदन्ता धम्मसवनकालो अयम् भदन्ता धम्मसवनकालो अयम् भदन्ता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 අතනින් බින්දතේ දුක්ඛේ ඒස මංගෝ විසුන්ධ්‍යාතේ සද්ධා බරතින්වත්නි මේ ඇයට අද දින මා කල්පනා කළා අනාත්ම ලක්ෂණය ගැන ඊටාම සරල ධර්ම කරුණු කීපයක් කියා දීමට නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම කෙනෙක් විසින්ම මේ අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නටම ඕන. සෝවාන් වෙන්නේ අනාත්මය භාවනාව තුළින් දැකීම තුළින් සකදාගාමි අනාගාමි අධිහත්තාදී අනිත් මාර්ගඵල ලබන්නේ අනාත්ම ලක්ෂණය භාවනාව තුළින් අත්දැකීම තුළින් ඒක නිසා නිවන් ලැබීමට අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන්නටම ඕන. එම නිසා මෙම දේශනාවේ කියනු ලබන ඊටාම සරල වූ මේ කරුණ ටික අවබෝධ කරගෙන ඒ අනුව පිළිපදින්නට දැන් සිතා ගැනීම ඊටාමත්ම සුදුසුයි. අර කලින් මා කියපු ගාථාවේකදී අදහස මෙන්න මේකයි. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අනාත්මයි කියලා යම් කලක නුවණින් දකිනවා නම් එවිට මේ ධර්මතාවයන් මේ ලෝකයේ තියෙන සියලුම දේවල් කෙරෙහි කලකිරෙනවා. එයින්ම මේ සංසාර දුකින් මිදලා නිවන් ලබන්නට පුළුවන් වෙනවා. ඒක මාර්ගයක් වෙනවා කියන එකයි. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අනාත්ම වශයෙන් සැලකුවොත් ඒකම නිවන් ලබා ගැනීමට හේතු වෙන මාර්ගයක් බවට පත් වෙනවා කියන එකයි. ඒ නිසා මේ ධර්ම දේශනාව හොඳින් අහන්න නැවත නැවත අහලා කල්පනා කරලා හිතේ ධාරණය කරගෙන ඒ අනුව පිළිපදින්න. අනාත්මය කියන එකේ කෙටි අදහස මෙන්න මේකයි. අනාත්මය කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන එකයි. දැන් තමාගේ ඇඟයි සිතයි අරගෙන මේ මම මේ මගේ ඒ වගේම වටු පිට ගියදර ඉඩකනම් ආදී අරගෙන මගේ මගේ කියලා හිම හිතාගෙන ඉන්නා ලෝකයේ සත්‍යය මේ අනාත්ම කියන එකේ තේරුම මේ ශරීරය තුල තමාගේ ඇඟ සහ සිත තුල මම කියලා ගන්නට කිසිම දෙයක්වත් නැහැ. මගේ කියලා ගන්නට කිසිම දෙයක්වත් නැහැ. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම දෙයක් මගේත් නෙවෙයි මමත් නෙවෙයි. මේවා කිසි දෙයක ආත්මයක් කියලා ගන්න දෙයක් ගන්නට නැති බව තමයි අනාත්මය කියන එකේ කෙටි තේරුම. දැන් මේක මේ ආයත පැහැදිලි අනාත්මය කියන්නේ එතකොට මොකක්ද මම කියලා ගන්නට කිසිවක් නැහැ. මගේ කියලා ගන්නට කිසිවක් නැහැ. ආත්මය කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. ඔන්න ඔබ තමයි අනාත්මය කියන්නේ. මේ අනාත්මය පිළිබඳව තේරුම් ගන්නට ඉතාම පහසුවෙන් හැකියකම ලැබෙනවා මේ මගේ කියන හැඟීම සමාගයේ සිටේ තියෙන එකක් කියන අවබෝධය ඇති කරගතොත් ඒ කියන්නේ දැන් උදාහරණයක් මේ ඇයිද කිව්වොත් අපි හිතමු ඇඳුමක් පැළඳුමක් කෙනෙක් ගන්නවා සාරියක් හරි කමිසයක් හරි මොකක් හරි ඇඳුමක් කරනවා ඊට පස්සේ ඒක මගේ ඇඳුම මගේ සාරිය මගේ කමිසය ආදී වශයෙන් තියෙනවා හිතෙනවා ඒ මගේ කමිසය මගේ සාරිය මගේ ඇඳුම කියන සිතුවිල්ල ඒ සිටීම තමන්ගේ හිත තුළ තියෙන දෙයක් විනා ඒ හැර ඒක මේ ඒ සාරිය හෝ කමිසය හෝ ඇඳුමේ තියෙන එකක් නෙවෙයි සාරිය වෙනම දෙයක් ඇඳුම වෙනම දෙයක් කමිසය වෙනම දෙයක් ඒක පැත්තකින් ඔහේ තියෙනවා අපි ඒක හිතෙන් හිතනවා මේක මගේ මගේ මගේ කියලා. එතකොට ඒ මගේ කියන එක තියෙන්නේ තමාගේ හිත තුළ. හිතේ තියෙන හැඟීමක් මගේ කියන එක. මේක තේරුම් ගන්න. මගේ කියන එක හිතේ තියෙන හැඟීමක්. ඒ හැර වෙන දෙයක් නෙවෙයි. ඒක හොඳට දැන් තේරුම් ගත යුතුමයි. මගේ කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි. එතකොට තව උදාහරණයක් අපි කියමු. තමන්ගේ ගේ දොර ගන්නවා. මගේ වත්ස, මගේ පිටිය, මගේ කුඹුර, මගේ ගේ ආදී වශයෙන්. මේවා ওই පැත්තකින් තියෙනවා. වත්ස පැත්තකින් තියෙනවා. කුඹුර ඔය පැත්තකින් තියෙනවා. ගේ පැත්තකින් තියෙනවා. අපේ හිතේ හැඟීමක් තියෙනවා. අදහසක් තියෙනවා. මේක මගේ මගේ කියලා. එතකොට මගේ කියන අදහස තියෙන්නේ හිතේ. එහෙම නැත්නම් කුඹුරේ නෙවෙයි, වත්තේ නෙවෙයි, ගේ නෙවෙයි. මේ විදිහට තමයි ලෝකයේ ඕනෑම දෙයක් අපි හිතමු සුරතලට ඇතුළු කරන ඇත ඇති දැඩි කරනවා ගෙවල් වල බල්ලෝ බලල්ලු කුරුල්ලෝ වැනි සත්ත්වෝ ඒ අයට හිතනවා මේ මගේ බල්ලා මේ මගේ බලු පැටියා මේ මගේ <clears throat> මේ මගේ බලලා ආදි වශයෙන් ඒ මගේ කියන එක තියෙන්නේ ඔහුගේ සිත තුළ එහෙම නැතුව ඒ බල්ලගේවත් ඒ බල්ලගේවත් ඒ ඇති කරන සතාගේවත් කය තුළ නෙවෙයි මේක තේරුම් ගන්න මේ වගේම තමයි අපේ අපේ යාළු මිත්‍රයෝ ඉන්න මගේ යාළුවා මගේ මිත්‍රයා කියලා කියනවා. අපි කලින් දන්නේ නැති එක්කෙනෙක් එක්ක ටික කාලයක් ඇසුරු කරනවා ආශ්‍රය කරාට පස්සේ අපි හිතනවා මේ මගේ මිත්‍රයා මගේ යාළුවා කියලා. ඒකත් Tamange හිතේ තියෙන හැඟීමක් විතරයි. මේකක් හොඳට තේරුම් ගන්න. ඊළඟට ඔන්න තමන්ගේ නෑදෑයෝ මගේ නෑදෑයෝ මගේ නෑදෑයෝ කියලා හිතනවා. ඒකත් තමන්ගේ හිත තුළ තියෙන හැඟීමක් විතරයි වෙන දෙයක් නෙවෙයි. ඒක හිතේ තියෙන දෙයක් පමණයි. ඔන්න ඊළඟට ගන්නවා මගේ සහෝදරයෝ මගේ සහෝදරයෝ මගේ පුතා කියලා මගේ දුව කියලා මේවත් හිතේ තියෙන අදහස් හිතේ තියෙන හැඟීම් පමණයි දැන් ඔය ස්පීතාල වල එහෙම ළමයි හම්බෙන්න ගියාම ළමයි මාරු වෙනවා බොහෝ අවස්ථාවල ළමයි මාරු කරවනවා. එතකොට අර තමන්ගේ ළමයා නේ වෙන ළමයෙක් මේ ගෑනු ළමයෙක්යි පිරිමි ළමයෙක් හරි තමන්ගේ නේ වෙන ළමයෙක් තමන්ට ලැබෙන්නේ. ඒත් මේක මගේ පුතා මගේ පුතා කියලා ඒ අම්මලා හිතාගෙන වැඩ කරනවා. නැත්නම් අපි හිතමුකෝ ඔන්න පූන්තිම කාලේ කිරි දරුවන්ගේ කාලේ ළමයෙක් දෙනවා හදාගන්න වෙන කෙනෙකුට. ඒ අය මේ තමන්ගේ දෙමව්පියන්ගේ ඇත්ත දෙමව්පියෝ ගැන කියන්නේත් නැහැ මොකක්වත් දන්නේත් නැහැ ඒ ළමයා. දැන් ඉතින් ওই ළමයා ලොකු වෙනවා. ලොකු වෙනාට පස්සේ තමන්ගේ ඇත්තම අම්මා දැක්කට පස්සේ මේ මගේ අම්මා කියලා අදහසක්වත් එනවද? එහෙම එන්නේ නැහෙනේ. ඒක එයාගේ හිතේ නැහැ. නැත්තම් තමන්ගේ අයියා හරි අක්කා හරි නංගිලා හරි දැන් ඔන්න දකිනවා. මෙයා ඒ අය ගැන කිසිම දන්නේ නැහැ. මේ අය වෙන පවුලක ඈතට ගිහිල්ලා හැදුනේ. එහෙම මේ හැදිච්ච නිසා මේ තමන්ගේ අයියා, මේ තමන්ගේ මල්ලි, නමන්ගේ අක්කා, නංගි කියලා එහෙම අදහසක් එනවාද ඒ අය දැක්කම. එන්නේ නැහැ. මොකද හේතුව ඒක හිතේ එයාගේ නැති නිසා. මේකෙන් හොදට තේරුම් ගන්න උත්සාහ ගන්න මේ මගේ අයියා, මගේ මල්ලි, මගේ නංගි, මගේ අක්කා, ඒ වගේ මගේ පුතා, මගේ දුව, ආදී දේවල් කියනකොට ඒ හැම එකක්ම Tamanගේ හිතේ තියෙන හැඟීමක් විතරයි. මේක තවතරයක් හොඳට නැවත නැවත හිතලා තේරුම් ගන්න. මේ මගේ කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි. දැන් මගේ අම්මා මගේ තාත්තා කියන. අපි හිතමු අර හදාගන්න දුන්න ළමයා පුංචි කාලෙම දුන්න ඈත කොහේ හරි හදාගෙන හදාගෙන යනවා එයා දුක් වෙලා ලොකු වෙලා. Tamanගේ අම්මා තාත්තා දැක්කත් මේ මගේ අම්මා මගේ තාත්තා කියලා හැඟීමක් වෙනවද? එහෙම අදහසක් වෙනවද? එහෙම ඉන්නේ නැහැ. මොකද දන්නේ නැහැ එයා. ඉතින් ඒ අදහස අදහස මගේ තාත්තා මගේ අම්මා කියන එකත් තමන්ගේ හිතේ තියෙන හැඟීමක් විතරයි. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ලෝකයේ මොනම පණ ඇති දෙයකට හරි ඒ කියන්නේ සත්‍යයකට හරි පණ නැති දෙයකට හරි මගේ කියලා අපි හිතනවා නම් ඒක අපේ හිතේ තියෙන අදහසක් විතරයි අපේ හිතේ තියෙන හැඟීමක් විතරයි ඒ හැඟීම කවුද ඇති කරගත්තේ ඒ හැඟීම ඇති කරගත්තේ අපි විසින්මයි. ඒක නිසා අපිට පුළුවන් මේ හැඟීම අයින් කරන්න අවශ්‍ය නැහැ. මේක දැන් තේරුම් ගන්න. එතකොට මගේ කියන එක අපේ හිතේ තියෙන හැඟීමක් අදහසක් විතරයි කියලා. ඒ පළවෙනි කාරණාව ඒක හොඳට තේරුම් ගන්නට පුළුවන් පහසු දෙයක්. ඊළඟට මේ Tamange ඇඟ සහ සිත හැර ඒ කියන්නේ Taman ගැඟ තියෙනවා, සිත තියෙනවා. ඒක නැතුව ඒක හැර එයින් බාහිරව තියෙන ලෝකේ කිසි දෙයක් Tamanගේ නෙවෙයිනේ. දැන් උදාහරණයක් වශයෙන් ගන්න ඔන්න කනට සද්දයක් ඇහෙන කුරුල්ලෙක් හඬන සද්දයක්, බල්ලෙක් කෑ ගහන සද්දයක්, වාහනයක් යන සද්දයක් නැත්නම් මිනිහෙක් කතා කරන සද්දයක් මොනවා හරි සද්දයක් ඇහෙන. ඒ සද්දේ Tamanගේද මගේද? වෙන පැත්තක තියෙන සද්දයක් මේක ඒක මගේ කියලා ගන්නවා නම් හරිද ඒක සම්පූර්ණයෙන් වැරදි දැන් මේක තේරුම් ගන්න සද්දය කියන එක අපේ කනට ඇවිල්ලා වදිනවා සද්ද ඒ සද්ද Tamange නෙවෙයි අපි හිතමු කෙනෙක් අපිට ප්‍රශංසා කරනවා හොඳයි හොඳයි කියලා ಗುಣ කියනවා මේ ශබ්ද ඒගොල්ලෝ පිට කරනකොට ඒක අපේද නෑ ඒකත් අපේ නෙවෙයි. ඒක නිසා ඒ අනුන් කියන හොඳක් වුණත් අපේ අපේ කියලා ගන්න ඕනේ නෑ. දැන් හිතමු අපි කියන්නේ අපිට කෙනෙක් බනිනවා. අපිට නිඳා කරනවා. අපට අපකීර්ති කරනවා. අපට අපහාස කරනවා. ඒ සද්ද අපේද? නෑ ඒකත් අනුන්ගේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් මේ ශබ්දය කියන එක අනුන්ගේ දෙයක් කියලා කවුරු බැන්නත් මොකක්වත් Tamanට හිතන ඕ හිතන්නේ නැතුව හිතට දුකක් නැතුව ඉන්න පුළුවන්. මට මොකද ওই අනුන්ගේ සද්දයක් නේ කියලා. මෙන්න මේක තේරුම් ගන්න ඒ ශබ්ද කියන ඒවා එතකොට ඔන්න අනුන්ගේ. දැන් ඔන්න ඒ කනට ඇහෙන ශබ්ද. ඇහැට පේන රූප තියෙනවා. ඇහැට පේන විවිධ රූප තියෙනවා. ඒ එකක්වත් Tamanගේ නෙවෙයි. ආයත තියෙන ගහක් කොළක් පේනවා. ඒක Tamanගේ නෙවෙයි. කන්දක් පේනවා. ඒක Taman තමන්ගේ නෙවෙයි කොහෙවත් තියෙන ගයක් පේනවා ඒක තමන්ගේ නෙවෙයි ඇහැට යම්තාක් දේවල් පේනවා නම් තමන්ගේ බාහිර වයේවා තියෙන්නේ ඒ කියන්නේ ඇහැට වෙනම දෙයක් බලන ඇහැට පේන රූප වෙන දෙයක් එතකොට මේ බෑට පේන රූප එකක්වත් තමන්ගේ නෙවෙයි මේකත් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕනේ ඇහැට පේන රූප මගේ නෙවෙයි කියලා දැන් අපි හිතමුකෝ නාසයට දැනෙන ගඳ සුවඳ ඔය මොනවා හරි ගඳක් හරි සුවඳක් හරි දැනෙනවා. ඒ ගඳ සුවඳ Tamangeද? ඒක පිට තියෙන එකක් නේ. Tamange දෙයක් නෙවෙයිනේ. ඒක නිසා ඒ ගඳ සුවඳ කියන එක ඒකාන්තයෙන්ම මගේ නෙවෙයි කියලා මෙයාට හිතන්න පුළුවන්. දැන් ඔන්න දිවට රස දැනෙනවා. අපි හිතමු කරවිල කෑල්ලක් කැපුවා ඔන්න තිත්ත රස ආවයි කියලා. මේ තිත්ත රස තියෙන දිවේ නෙවෙයි. තිත්ත රස තියෙන කරවිල කෑල්ල. එතකොට ඒ කරවිල කෑල්ලේ තියෙන තිත්ත රස අපේ එකක් නෙවෙයිනේ. ඒ වගේ තමයි පැණි රස හරි, ඇඹුල් රස හරි, කහට රස හරි මොනවා හරි රස තියෙනවා නම් ඒ රස තියෙන්නේ තමන්ගේ දේවල් නේ අනු බාහිර දේවල්. තමන්ගේ නෙවෙයි දිවේ දෙයක් නෙවෙයි රස කියන එක. දැන් මේකත් තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ. දිවේට ගෑවුනහම රස අපට දැනෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් රස කියන එක අපේ දෙයක් නෙවෙයි බාහිර දෙයක්. අපි හිතමු මේ දෙහි කෑල්ලක් අඩේ ගෑවොත් ඇඹුල් රස දැනෙනවා. ඒ ඇඹුල් රස අපේ එකක් නෙවෙයි දෙහි කෑල්ලේ තියෙන එකක්. ඒක නිසා රස කියන එක අපේ නෙවෙයි. අපි හිතමුකෝ දැන් කායට මොනවා හරි ගෑවෙනවා. දැන් ওই ඇඳ ඇතිරි බඩගිඩි ගෑවෙනවා, කොට්ට මෙට්ට ගෑවෙනවා, ඇඟේ ඇඳලා තියෙන ඇඳුම් ගෑවෙනවා. මේ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ඇඳුම් ආදී Tamanගේ නෙවෙයිනේ. ඒවා බාහිර දේවල්. මේක මගේ නෙවෙයි. අපි හිතමු කායයට ගෑවෙනවා පණ ඇති දෙයක් සත්‍යයක්, කවුරු හරි සත්‍යයක් හරි ගෑණියක් හරි මිනිහෙක් හරි ඇඟේ ගෑවෙනවා. ඒ බාහිර ගෑවෙන සත්‍යය පණ ඇති දේ Tamanගේ නෙවෙයිනේ. ඒක අනුන්ගේ. මෙන්න මේකත් තේරුම් ගන්න. එතකොට ඇහැට පේන රූප මගේ නෙවෙයි. කනට ඇහෙන ශබ්ද මගේ නෙවෙයි. නාසයට දැනෙන ගඳ සුවඳ එව්වත් මගේ නෙවෙයි. දිවට දැනෙන රස එව්වත් මගේ නෙවෙයි. කයට දැනෙන නොයෙක් දේවල්, කයට ගෑවෙන නොයෙක් දේවල් එව්ව එකක්වත් මගේ නෙවෙයි. මොකද හේතුව ඒවා එකක්වත් Tamange නොවන්නේ. මොකද හේතුව ඒවා Tamange ඇඟෙන් පිට දේවල් කියලා. මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මෙන්න මේ විදිහට පතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද බික්ඛෝ අරඤ්‍යගතෝ අරුත්තමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ ආයිති පරිසංජේකති චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සබ්දා අනත්තා ධානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තියං උචතානන්ද අනත්ත සංඥා ඒකේ තේරුම මේකයි මොකද්ද මේ අනාත්ම කියන හැඟීම ඒකට කියනවා ඇහැ තමන්ගේ එකක් නෙවෙයි ඇහැට පේන රූප තමන්ගේ එකක් නෙවෙයි අපි දැන් මේ ඇහැට පේන රූප ගැන තමන්ගේ නෙවෙයි කිව්වේ කන තමන්ගේ එකක් නෙවෙයි කනට ඇහෙන ශබ්ද තමන්ගේ දෙයක් නෙවෙයි ආත්ම නෙවෙයි නාසය තමන්ගේ එකක් නෙවෙයි නාසයට දැනෙන ගඳ සුවඳ තමන්ගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි දිව තමන්ගේ එකක් නෙවෙයි දිවට දැනෙන රස තමන්ගේ එකක් නෙවෙයි ආත්මයක් නෙවෙයි කය තමන්ගේ නෙවෙයි, කයට දැනෙන දේවල් තමන්ගේ දෙයක් නෙවෙයි. ඒ වගේම හිතත් තමන්ගේ නෙවෙයි. මේ ටිකෙන් අපි මේ කීවේ මොනවද? ඇහැට පේන රූප, ඒව තමන්ගෙන් පිට තියෙන දේවල්. කනට ඇහෙන ශබ්ද, ඒවත් තමන්ගෙන් පිට තියෙන දේවල්. ගඳ සුවඳ, ඒවත් තමන්ගෙන් පිටයි. ඒ වගේම දිවට දැනෙන රස, ඒවත් තමන්ගෙන් පිට, තමන්ගේ ඇඟෙන් හසිතෙන් පිට තියෙන දේවල්. කයට දැනෙන දේවල් මොකක් හරි ඇඳ ඇතුලේ කොට්ට මෙට්ට පණ ඇති පණ නැති ඕනම දෙයක් ගෑවෙනකොට දැනෙනවනේ. ඒවා එකක් එකක්වත් තමන්ගේ ඇඟේ නෙවෙයි ඇඟෙන් පිට තියෙන දේවල්. තමන්ගෙන් පිට ඒවා තමන්ගේ නෙවෙයි මගේ නෙවෙයි. මේක දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕන. ඊටාම පහසුයි. එතකොට ඔන්න කරුණු දෙකයි කීවේ දැන්. මගේ කියන හැඟීම තියෙන්නේ හිතේ බාහිර වස්තුවක නෙවෙයි. මගේ කියන එක හිතේ තියෙන අදහසක් විතරයි. ඒ පළවෙනි කාරණා. ඒක තේරුම් ගන්න ඕන. Tamanටම තේරෙන්න ඕනේ. මේක මේ මං කිව්වට නෙවෙයි. Tamanටම තේරෙන්න ඕනේ මේ මගේ කියන එක මගේ හිතේ තියෙන අදහසක් හැඟීමක් විතරක් නේද කියන අදහස Tamanටම තේරෙන්න ඕනේ. ඊළඟට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන නොයෙක් දේවල් ස්පර්ශ මේවා එකක්වත් තමන්ගෙනේ තමන්ගෙන් බාහිර දේවල් ඒවා මගේ නෙවෙයි කියලා දැන් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. මේ දෙකම ඊටාම පහසුයි. තේරුම් ගන්න එක ඊටාම පහසුයි. දැන් තියෙන්නේ තමන්ගේ ඇඟයි සිතයි. මේක තමයි ඉතින් මගේ නෙවෙයි මම නෙවෙයි කියලා හිතාගන්නට අමාරු දෙයක්. දැන් මේකෙන් ඇඟ වෙනම දෙයක්, සිත වෙනම දෙයක්. මේක හොඳට තේරුම් ගන්න. Tamanගේ ඇඟ වෙනම දෙයක්, Tamanට දැනෙන සිත තවත් දෙයක්. මේ සිතේ කොටස් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. මේ ඇයට තේරෙන විදිහට ඒකෙන් කොටස් දෙකක් විතරයි අපි කියන්නේ. දැන් හිතේ තියෙනවා හිතට දැනෙන නොඑක් වේදනා, සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා. එතකොට හිතින් නොයේ දේවල් හඳුනා ගන්නවා රූප හඳුනා ගන්නවා ශබ්ද හඳුනා ගන්නවා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා දිවට දැනෙන රස හඳුනා ගන්නවා තිත්ත රස කාට රස ආදී වශයෙන් ඇඟට දැනෙන දේවල් හඳුනා ගන්නවා මනස හිතව හිතෙනොත් නොයේ දේවල් හඳුනා ගන්නවා එතකොට ඒකත් හිතේ තියෙන ඊළඟට හිතේ තියෙන විවිධ සිතුවිලි රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙනවා, නැත්නම් ශ්‍රද්ධාව ඇති වෙනවා, කරුණාව ඇති වෙනවා, මුදිතාව ඇති වෙනවා. ඒ වගේ හිතට දැනෙන පව් හරි පින් හරි ඒවා ඒ සිතුවිලි එනවා. ඒ සිතුවිලි හිතේ තියෙන. ඒ වගේම සිත විඥානය කියන එකක් තියෙන. මේ සිතේ ඒතකොට කොටස් හතරක් තියෙනවා. මොනවද ඒ හතර? ආ වේදනාවක්. ඒ වගේම හඳුනා ගන්න සංඥාවක්. හිතේ තියෙන විවිධ සිතුවිලි සංස්කාර විඥාන. මේකෙන් අපි මේ වේදනාවයි සංස්කාරයවත් සිතීලි ගැනයි විතරයි කතා කරන්නේ මේ ආයත තේරෙන අනිත් දෙක තේරුම් ගන්න ටිකක් අපහසු වෙයි කියලා හිතලා මේ දෙක විතරක් කියවුවාම හොඳටම ඇති. අපි හිතමු දැන් මේ ආයත වේදනා දැනෙනවා. සැප වේදනා දැනෙනවා, දුක් වේදනා දැනෙනවා, මඳහත් සැප හෝ දුක නැති මඳහත් වේදනා දැනෙනවා. මේවා මගේ වේදනාව, මගේ වේදනාව, මගේ වේදනාව කියලා මේ ආය හිතාගෙන ඉන්නවා දැන්. ඔන්න අපි හිතමු කකුල කොහේ හරි තැනක හැප්පෙනවා ගිහිල්ලා. ගලක හරි කොහේ හරි තැනක හැප්පෙනවා. ඔන්න දුක් දුකක් දැනෙනවා. ඉතින් මේක මගේ දුක මගේ දුක කියලා ඇති හිතනවා. මේක හරි නෑ. හරි කතාවක් නෙවෙයි. කකුල හැපීම නිසා ඒක නිසාම ඒ කකුලේ හැපිච්ච නිසාම අපිට වේදනාවක් ඇති වුණා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. කකුල කකුල ගිහිල්ලා ගලේ හරි මොකක හරි හැපුණා. ඒ හැපිච්ච නිසා එතන වේදනාවක් ඇති වුණා. ඒතකොට හැපිච්ච එක හේතුවක් වුණා. ඒ හේතුව නිසා හැපිච්ච හේතුව නිසා වේදනාව ඇති වුණා. ඒක තමන්ගේ එකක් නෙවෙයි. හේතුව නිසා හටගත්තු දෙයක්. දැන් අපි හිතමු අත් දෙකෙන් අපි එකට තියලා අත්පුඩියක් ගන්නවා. මේ අතෙන් අනිත් අතට තියලා ගහලා අත්පුඩියක් ගන්නවා. මේ අත්පුඩිය කියන්නේ මොකද්ද? මේ අත අනිත් අතේ ගිහිල්ලා වැදුනහම ශබ්දයක් ඇති වෙනවා. ඒ සද්දේ තමන්ගේ එකක් නෙවෙයි. අතයි අනේ වම් අතයි දකුණු අතයි දෙකට එකට ගහපුවාම අත්පුඩිය කියන සද්දේ ඇති වුණා. ඒ සද්දේ තමන්ගේ එකක් නෙවෙයිනේ. අත් දෙක එකට ගහපු නිසා සද්දේ ආවා. ආන් ඒ වගේ. දැන් කකුල ගිහිල්ලා හැප්පිච්ච නිසා වේදනාවක් ආවා. එතකොට හේතුවක් තිබුණා. මොකද්ද හේතුව? කකුල හැප්පිච්ච එක. ඒක නිසා ඇති වුණ වේදනාව. මේක හේතුවක් නිසා හටගත් දෙයක් හැර වෙන තමන්ගේ දෙයක් නෙවෙයි. තමන්ට ඕන විදිහට වේදනාව ඇති වුණා නෙවෙයි. තමන් කැමති නෑ කොච්චරවත් දුකක් ඇති කරගන්න. නමුත් ඒ දුක එනවනේ. හේතුව ආපු ගමන්ම දුක ආවා. ඒක නිසා ඒක තමන්ගේ කියලා ගන්න එක වැරදි. දැන් අපිට සැප වේදනාවක් ගන්නයි කියලා. තව දුක් වේදනාවක්ම ගත කරමු. ඔන්න මధుරේට ඇවිල්ලා කනවා. කාපුවාම අපිට දුකක් දැනෙනවා. අපි කැමති නෑ දුකක් ඇති කරගන්න. නමුත් අපි කැමති නෑ කියලා දුක ඇති වෙන්නේ නැතුව තියෙනවා. නෑනේ. මඳුරුව ඇවිල්ලා කාපු ගමන්ම ඔන්න අපිට දුක දැනෙනවා. මොකද මේ මඳුරුව කාපු එක තමයි හේතුව. ඒ හේතුව නිසා දුක ඇති වුණා. අපි කැමැති වුණත් නැති වුණත් ඒ දුක ඇති වෙනවා. අපේ කැමැත්තට නැත්නම් අකමැත්තට අනුව නෙවෙයි මේ දුක් වේදනාව ඇතිුනේ. ඒතකොට ඒක හේතුව නිසා හටගත් දෙයක්. මේක දැන් තේරෙනවානේ. ඔන්න හිතමු අපි සැප ගැන දෙන එකක්. අපි හිතමු කටට හොඳ රසක් තියෙන දෙයක් දාලා සැපක් විඳිනවා. ඉතින් කටට ඒ දිවට ගිහිල්ලා Taman කැමති අපි හිතමු කේක් හරි මොනවා හරි රසවත් කෑමක් කන්න කෙනෙක් ආසයි ඒක කනකොට ඔන්න රසයක් දැනෙනවා ඒකෙන් සතුටක් දැනෙනවා කියලා ආ ඒ කේක් කෑල්ල හරි රසවත් දේ දිවේ ගෑවුනහම ඒක දැනෙන්න වේදනාවක් දැනෙනවා ඒක Taman කියලා හිතුවට එහෙම එකක් නෙවෙයි අර හේතුව නිසා ඒ කියන්නේ දිවේ ගිහිල්ලා අර කේක් කෑල්ල හරි රසවත් කෑම ගිහිල්ලා ගෑවුනහම ඒක දැනෙන ගතියක් වේදනාවක් සැපයක් වේදනාවක් දැනෙනවා මේක තමයි අපි මම කියලා හිතන්නේ. ඒක වැරදි. අර හේතු ටික එකතු වුණාට පස්සේ හේතු ඒක නැති වෙලා. ඒ ඇති වෙනවා. හේතුන් නැති වුණාම ඒ කියන්නේ ඒ රස ටික නැතිලා ගියාම දිවේගා කෝදී ඒ ගෑවිචේ කැම ටික නැතිලා ගියාම රස නැහැ. ඔන්න එතකොට දැන් තේරෙනවද මේ වේදනාව කියනක හේතුවක් නිසා හටගත්තු දෙයක් එහෙම නැතුව Tamange කැමැත්තට අනුව හටගන්නේ තමන්ට ඕන විදිහට ඇති කර ගන්නට බෑ. අනිත් එක තමන්ට ඕන විදිහට තියා ගන්නත් බෑ. අපි වෙනවා සැප වේදනාවක් තියෙනවා. ඒක අපි පැයක්ම මේ සැප වේදනාවෙන් ඉන්නවා කියලා එහෙම තියාගන්න බෑ. මොකද ඒක හේතුවකින් නිසා. ඇති උනේ හේතුව නැති වෙනකොට සැප වේදනාව නැති වෙනවා. දැන් ඔන්න හිතන්න මේ අය පුංචි කාලේ ඉඳලා අද දක්වා කොච්චර දුක් වේදනා වින්දද? ඒ දුක් වේදනා දැන් තියෙනවා එකක්වත් නෑ. දැන් මේ පුංචි කාලේ ඉඳලා කොච්චර සැප වේදනා වින්දද? ඒ එකක්වත් දැන් තියෙනවද? ඒවත් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා. එතකොට අපි හිතමු මේ වේදනාව දැන් අපි මේ මිනිස්සු සාමාන්‍ය හිතනවා මගේ වේදනාව මගේ දුක මගේ සැප මගේ දුක මගේ සැප කියලා. අපි හිතමු මේක මගේ දුක මගේ සැපම කියලා දැන් නිකන් හිතලමුකෝ. එහෙම හිතුවට පස්සේ මේ වේදනාව නැති වෙනකොට ඒ කියන්නේ ඔන්න සැප වේදනාවක් තියෙන දුකක් හරි තියෙනවා මේ සැප මගේ දුක සැප මේ දුක මගේ දුක කියලා අපි හිතනවා මේ සැප හරි මේ දුක හරි නැති වෙනවා ඇති වෙලා නැති වෙලා යනවා. නැති වුණාට පස්සේ මම කියලා ඒ කියන්නට මොනවද ඉතුරු වෙන්නේ? දැන් මේක තේරෙන්නේ නැතුව ඇති තේරෙන්න මම උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න පොල් තෙල් හරි ඉරිපන්දමක් හරි දාලා පොල් තෙල් පානක් හරි ඉරිපන්දමක් හරි ඔන්න පස් වෙනවා. එතකොට අපි කියනවා මෙන්න දැන් ගින්දක තියෙනවා ගිනි දැල්ලක් තියෙනවා දැල්ලක් තියෙනවා කියලා. පොල් තෙල් පාන දැල් වෙනවා නැත්නම් ඉටිපන්දම පස් වෙනවා අපිට පේනවා ගිනි දැල්ලක් ඒක නිසා අපි කියනවා ගිනි දැල්ලක් තියෙනවා කියලා ඒක හරි එතකොට දැන් ඔන්න ඔක දැන් කුලඟ ඇවිල්ලා නිමුණා. නිමුණාට පස්සේ දැන් ගිනි දැල්ලක් නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් ද නිමුණාට පස්සේ මෙතන ගිනි දැල්ලක් තියෙනවා කියලා. ඉස්සෙල්ලා පත් වෙනකොට ගිනි දැල්ල තියෙනකොට ගිනි දැල්ල තියෙනවා කියලා හිතුවා. ඒක හරි. දැන් ගිනි දැල්ල නිවිලා ගියා. නිවුණාට පස්සේ ගිනි දැල්ල තියෙනවා කියලා හිතන්න පුළුවන්ද? බෑනේ. එතන නෑනේ. අන්නේ ඒ වගේම දැන් ඔන්න දුක් වේදනාවක් විඳිනවා මගේ වේදනාව මගේ වේදනාව කියලා හිතනවා හරියට අර ගිනි දැල්ල තියෙනවා වගේ දැන් මේ දුක් වේදනාව නැති වුණා ගිනි දැල්ල ලිවුණා වගේ එතකොට අර මගේ වේදනාව මගේ වේදනාව කියලා කියන්නට දෙයක් තියනවාද එතන ගිනි දැල්ල නිවුණාට පස්සේ ගිනි දැල්ල නැති වුණාම ගිනි දැල්ලක් තියනවා කියලා කියන්නට දෙයක් නැහැ එතන මොකක්වත් නැහැ ගින්දර නිවුණා එතකොට මෙතන දුක් වේදනාව දුකක් තිබුණා. ඒක තියෙනකොට මගේ මගේ කියලා හිතුවා. ඒක නැති වුණා. හැම වෙලාවෙම තියෙන්නේ ඒක නැති වුණා. නැති වුණාට පස්සෙත් ඒක මගේ කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා තිබිච්චාම මගේ කියනවා ගත්තත් ඒක ටිකක් හරි හරි කිව්වන් මේක නැති වුණාට පස්සේ මගේ කියලා ගන්නට විශේෂම දෙයක් ඒකේ නැහැ. රැප වේදනාවකුත් ඔය වගේ තමයි. අපි මොකක් හරි කාලා හරි බීලා හරි හැට රූපයල් ලස්සන එකක් දැකලා හරි නාසයට හොඳ සුවඳක් දැනෙලා හරි කයට ඔය හොඳ ලස්සන හොඳ දෙයක් ගෑවිලා හරි ඔන්න අපි හිතමු සැපක් විඳිනවා කියලා මේ සැප ඔන්න තියෙනකොට මගේ සැප මගේ සැප කියලා අපි හිතනවා දැන් මේක නැති වෙනවා හැම වෙලාවෙම තියෙන්නේ නැති වුණාට පස්සේ ඒකේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ මොකක්වත් නැහැ එතකොට සැප තියෙනකොට මගේ සැප කියලා කියනවා සැප නැති වෙනකොට මගේ සැප කියලා කියන්නට දෙයක් නැහැ. ඉතින් එතන මගේ කියන එක වැරදි. මේක හොඳට තේරුම් ගන්න. හරියට මේ හීන වාගේ හීන තියෙන පේනවා. පෙන්නාට පස්සේ නැති වෙලා යනවා. නැති වුණාට පස්සේ ඒක මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ? මොකක්වත් නැහැ. ආන් ඒ වගේ මේ අපි මේ ජීවිතේ පුරා කුලීතරම් දුකක් වින්දත් ඒ දුක අද නැහැ. ඒවා ඉවරයි. සැපක් වින්දත් ඒ දුකත් ඒ වේදනාවත් අද නැහැ. ඒකත් ඉවරයි. සැප හරි දුක හරි නැති වේදනා තියෙන අනන්ත ඒවත් සමහර විට තේරෙන්නේ නැහැ මදහත් ඒවත් අපි වින්ද ඒවත් දැන්නේ ඕව තියෙනකොට තමයි මගේ වේදනාව කියලා කිව්වේ. ඕව නැති වෙනකොට මගේ වේදනාව කියලා කියන්නට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ඇඟට දැනෙන වේදනා මගේ නෙවෙයි, මම නෙවෙයි. ඇඟට දැනෙන දුක් වේදනා මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒ වගේම ඇඟට හරි දැනෙන සැප වේදනා මම නෙවෙයි, මගේ නෙවෙයි. මේවා හිතට දැනෙන දුක් වේදනා තියෙනවා. අපි හිතමු හිතට කවුරු හරි තමන්ගේ නෑදෑයෙක් නැති වුණා නැත්නම් තමන්ට පාඩුවක් වුණා කවුරු හරි තමන්ට දොස් කිව්වා. මේ ආදි වශයෙන් හිතට දැනෙන දුක් තියෙනවා. නැත්නම් හිතින්ම හිතලා සතුට වෙනවා. හිතට දැනෙන සතුට වේදනාද. මෙව්වත් ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් හිතට දැනෙන සැප වේදනාවලුත් මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. එතකොට හිතට දැනෙන දුක් වේදනාවල මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක තේරුම් ගන්න. ඒ කියන්නේ කයට දැනුණත් හිතට දැනුණත් සැප වේදනාවක් Tamange නෙවෙයි දුක වේදනාවක් Tamange නෙවෙයි මඳහත් වේදනාවක් Tamange නෙවෙයි මගේ නෙවෙයි මේක දැන් තේරුම් ගන්න. දැන් ඔන්න අපිට හිතට එනවා නොඑක ආකාර සිතුවිලි. මම අර ඉස්සලා කිව්වේ ආසා කරන සිතුවිලි ඇති වෙනවා. නැත්තම් ඊර්ෂ්‍යා කරන සිතුවිලි ඇති වෙනවා. නැත්තම් වෛර තරහ කරන සිතුවිලි ඇති වෙනවා. නැත්තම් ශ්‍රද්ධාව වැනි සිතුවිලි ඇති වෙනවා. නැත්තම් මෛත්‍රී වාගේ සිතුවිලි ඇති වෙනවා. මේවා හැමදාම තියෙනවා. දැන් මේ ජීවිතේ පුරා කොච්චර සිතුවිලි ඇති වුණාද එකක්වත් දැන් නැහැ. ඔක්කොම නැතිලා ගියා. එතකොට අර ඉස්සලා මං කියපු පහනම උපමාවට ගත්තොත් පහන් දැල්ල තියෙනකොට පහන් දැල්ල දැල්වෙනකොට පහන් දැල්ලක් තියෙනවා තියෙනවා තියෙනවා කියලා ගන්නවා. ඒ පහන් දැල්ල අපි හිතමු ඒක මගේ කියලා. මගේ මගේ මගේ පහන් දැල්ල මගේ පහන් දැල්ල තියෙනවා මගේ කියලා තියෙනවා දැන්. දැන් පහන් දැල්ල නිවුනට පස්සේ මගේ කියලා ගන්නට මොනවද තියෙන්නේ? ඒක නැතිලා ගිහිලා ඒ වගේ මේ සිතට විවිධ සිතිවිලි නොයේ සිතිවිලි උපන් දවසේ ඉඳලා අද දක්වාම ඇතිලා කියන මේ ඔක්කොම නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ අර පහන නිවුණා එතකොට මගේ කියලා ගන්න මොනවද තියනවද එතුණ? ඉතුරු වෙනවද? නෑනේ. ඇතුණා, පැවතුණා, නැති වුණා. එතකොට ගන්නට කිසි දෙයක් නෑ මගේ කියලා මේක තේරුම් ගන්න බලන්න. ඒ කියන්නේ හිතට දැනෙන කයට දැනෙන වේදනා, සැප හරි දුක් හරි මඳහත් හරි වේදනා ඔක්කොම මගේ නෙවෙයි. ඒව නැති වුණකොට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම හිතට දැනෙන නොයේක් සිතුවිලි මොනවා වුණත් පින් වුණත් පව් වුණත් ඕනෑම සිතුවිල්ල ඇති වෙලා නැති වෙලා යනවා. නැති වුණාට පස්සේ මගේ කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි. මේක දැන් තේරෙනවද? දැන් ඔන්න අපි කිව්වා මගේ කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි ඕනෑම කෙනෙකුට හරි ඕනෑම දෙයකට හරි මගේ දේ මගේ කෙනා කියලා හිතනකොට ඒ මගේ කියන එක හිතේ තියෙන අදහසක් විතරයි වෙන දෙයක් නෙවෙයි අනිත් ඒ කියන්නේ අපි හිතමු මගේ පොත කියලා හිතනවනේ ඒ පොතේ මගේ කියලා අදහසක් නැහැ අපේ හිත තුලයි මගේ කියලා එක තියෙන්නේ පොත පැත්තකින් තියෙනවා මගේ කියන එක Tamange හිතේ තියෙන අදහසක් විතරයි දැන් ඒකයි ඉස්සෙල්ලම කිව්වේ. ඊළඟට කිව්වේ මොකද්ද? ඇහැට පේන රූප Tamangen පිට තියෙනවා. කනට ඇහෙන ශබ්ද Tamangen පිට තියෙන ඒවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ওই දේවල් Tamangen පිට තියෙන දේවල් මේ එකක්වත් මගේ නෙවෙයි. ඒකත් මතකනේ දැන්. දැන් තුන්වෙනිවට කිව්වේ මොකද්ද මේ Tamange ඇඟයි සිත. සිතෙන් දෙකක් කිව්ව මොනවද? මේ දක්වා ඇතිවෙච්ච වේදනා. සැප හරි දුක හරි සැපක්වත් දුකක්වත් නැති සාමාන්‍ය මඳහත් වේදනා හරි. මේ වේදනා ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා ඒ වේදනාව ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ මගේ කියලා ගන්න මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හිතවිලි ඇති වෙනවා. ඒ ඒ හිතවිලි ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ මගේ කියලා ගන්නට මොනම දෙයක්වත් ඉතුරුවන්නේ ඒක නිසා ඒවා මගේ නෙවෙයි. වේදනාව මගේ නෙවෙයි. සැප වේදනාවක්වත් දුක් වේදනාවක් මගේ නෙවෙයි. හිතවිලි එකක්වත් මගේ නෙවෙයි. මේක තේරුම් ගන්න. අර දැන් දුක දැනෙන්නට කකුල හැප්පුණාට පස්සේ දුක ඇති වෙනවා කියවනේ ඒ හැපිච්ච නිසා තමයි මේ දුක ඇති උනේ. ඒ වගේ තමයි අනිත් ඒවත්. අහට රූපයක් දැකලා ඒ දැක්කට පස්සේ තමයි ඇහැ තුළින් දුකක් හරි ඒ කියන්නේ රූපය දැකලා නරක රූපයක් දැකලා දුකක් ඇති කරගන්නවා හොඳ රූපයක් කරලා සතුටක් ඇති කරගන්නවා ඒ ඇහැට රූපය දැක්ක නිසා තමයි එහෙම නැත්නම් මේක ඇතිවන්නේ නැහැ මේක තේරුම් ගන්න සිතවිලිත් එහෙම දැන් ඔන්න තමන්ගේ ශාරීරික ඇඟ මේක තමන්ගේ කියලානේ ඔක්කොම හිතානින්නේ මේ ලෝකේ හැම දෙනාම තමන්ගේ ඇඟට තමයි බොහෝම ආසා කරන්නේ මේක තමයි මගේ කියලා හිතාගෙන ඉන්නේ දැන් මේ ඇඟ ඔන්න හිතාගන්න මොන්න මැරුණා මගේ ඇඟ මම මම මගේ ඇඟ කියලා දැන් අපි හිතානින්නේ මේක මැරුණා මැරුණාට පස්සේ මගේ මගේ කිව්වට ඔක අරගෙන යනවද පැත්තක දාලා යනවද පැත්තක දාලා යන්නේ එතකොට මගේ ඇඟ මගේ ඇඟ කියලා මම මම කියලා හිතාගෙන ඉන්න මේ ඇඟ මැරුණට පස්සේ ගිහිල්ලා ඔක්කොම එක්කෝ වලලා දානවා නැත්නම් පුච්චලා දානවා. ඉතින් මේ මේ ඇඟ මම මගේ කියලා ගන්න එක හරියද? දැන් තමන්ගේ ඇඟ මැරෙනවා මැරුණට පස්සේ ගිහිලා බල දානවා නැත්නම් පුච්චලා දානවා තමන් මැරුණට පස්සේ තමන්ගේ ඇඟ මේ මගේ ඇඟ මගේ ඇඟ කියලා කරගෙන කතා කරගෙන හිතාගෙන හිටියට අරගෙන යනවා නෑනේ මේක මගේ කියලා ගන්න එක වැරදි ඒක තේරුම් ගන්න පුළුවන් සරල කරුණ එතකොට ඔන්න තමන්ගේ ඇහැ තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා තමන්ගේ මුළු ඇඟම තියෙන ශරීරය. දැන් මෙව මගේ මගේ මම මම කියලා නේ මේගොල්ලෝ හිතානින්නේ ඕන කෙනෙක් හිතානින්නේ එහෙමයි. නිවන් ගියේ නැති ඔක්කොම හිතානින්නේ එහෙමයි. එතකොට දැන් ඇහැ ගත්තොත් උදාහරණයට මේ ඇහැ මගේ මගේ මම මගේ මගේ කියලා හිතාගෙන මේ ඇහැ අපිට ඕන විදිහට පැවතුනේ පොන්ජි කාලේ ඉඳලා ඕවා වෙනස් වෙලා වෙනස් වෙලා ගියා ඇහෙත්යාට වෙනස් වෙලා ගියා නැති වෙලා ගියා ඇහැ පෙනීම සම්පූර්ණයෙන්ම සමහරට නැත්තටම නැතිලා ගියා සමහරට යාන්තම් පේන තත්යක් ඇති වෙනවා. ඒ රෝගයක ආකාර රෝග ඇති වෙනවා. Taman කොච්චර හිතුවත් මේක මගේ කියලා පෙනීම අඩු වෙන්නේ නැතුව තියනවද? නෑනේ. Taman කොච්චර මේ ඇහැ මගේ මගේ කියලා හිතුවත් එහි ඇති වෙන රෝගයක් ඇති වුණොත් එහෙම මේක ඇති වෙන්නේ නැතුව තියනවද? නෑනේ. Tamanගේ කැමැත්තට අනුවද එතකොට ඇහැ තියෙන්නේ? නෑ. ඒක පැත්තකින් ඔහේ ඇහැ තියෙනවා. අපි හිතුවට මගේ ඇහැ මගේ ඇහැ කියලා ඇහි අඩුවේ පහළේ ඇහැ ඔහේ තියෙනවා. අපි හිතින් හිතා ගන්නවා මේ මගේ ඇහැ මගේ ඇහැ මගේ ඇහැ කියලා. ඒක කොච්චර අපි වගේ කියලා හිතාගත්තත් ඇහි පාඩු ඒක ජරාවට යනකොට ජරාවට යනවා පේන්නේ නැති වෙනකොට පේන්නේ නැති වෙනවා ලෙඩ වෙනකොට ලෙඩ වෙනවා ඒකේ පාඩු ඒක ඔහෙ තියෙනවා ඉතින් ඒක ඒකේ පාඩුවේ තියෙන ඇහැ අපි හිතින් හිතාන ඉන්නවා මගේ කියලා. ඒක හිතේ තියෙන අදහසක් විතරයි. මගේ එහෙම නැතුව ඇහි තියෙන එකක් නෙවෙයි. දැන් මේ ආයත හිතම කොණ්ඩේකම කෙස්. Tamange කෙස් අරගෙන මගේ කෙස් මගේ කෙස් කියලා හිතනවා. දැන් මේ මගේ කෙස් කියලා හිතුවට කෙස් කෙස් පාඩේදී නෑව සුදු වෙන වෙලාවට සුදු වෙනවා වැටෙන වෙලාවට වැටෙනවා කොණ්ඩේ යන වෙලාවට යනවා තමන්ගේ කැමැත්තට අනුව ඒක පවතින්නේ දැන් කෙස් ගහක් දන්නවද දැන් තමන් හිතලා බලන්න තමන් ගොළුවේ කෙස් ගහක් තියෙනවා මේ කෙස් ගහක් දන්නවද අපි හිතාගෙන ඉන්න අය මම මම මගේ කෙස් කියලා කෙස් ඒ බව දන්නවද කෙස් ගහට කෙස් ගහ දන්නේත් නෑ අපි හිතාගෙන ඉන්නවා මගේ මගේ කියලා ඒක නිසා කෙස් ගහ වෙනම දෙයක් මගේ කියලා හිතන එක අපේ හිතේ තියෙන දෙයක්. මේ හැර මේ කේස් ගහේ කේස් ගස් වල මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැහැ. මේක තේරෙනවද? දැන් අපි හිතමු දත් ගත්තා. මේ මගේ දත් මගේ දත් කියලා අපි හිතනවා. මම ඒ ඒ දත් දන්නවද මේ මගේ දත් කියලා අපි හිතනවා කියලා. දත් දන්නේ නැහැ. අපි හිතින් හිතාන ඉන්නවා මගේ දත් කියලා. අපි කොච්චර හිතුවත් ඒවා හෙල්ලෙන වෙට හෙල්ලෙනවා, කැඩෙන විට කැඩෙනවා, පණුව කර්මනන් දුවා දෙඩ වෙනවා, දෙඩ වෙනවා, වැටෙනකොට වැටිලා තිරලා යනවා. අපේ කැමැත්තට අනුව නෙවෙයි ඒක ඒක පාඩුවේ තියෙන දෙයක්. තේරුණාද මේක? දැන් හිතන්න ඔන්න තමන්ගේ හැම මේ මගේ හැම මගේ හැම කියලා ගන්න. මේක තමන්ට ඕන විදිහට පවතිනවා ඈ. තමන්ට හිතෙනවා හොඳ ලස්සන හැම තියා තියනවා නම් හොඳයි කියලා. එහෙම හිතාගන්න තියාගන්න පුළුවන්. Tamanට ඕන විදිහට ඇති කරගන්න පුළුවන් බෑ. ඒ නැත්තම් මේ හැම හැම දවසම තරුණහමක් වගේ තියෙනවා නම් හොඳයි කියලා එහෙම කියන්න පුළුවන් බෑ. ඕක හැම රැලි වැටෙනවා, ගොරෝසු වෙනවා, සමහර විට පොරල පිපෙනවා, ලෙඩ හැදෙනවා, ජනරත් යනවා. Taman කොච්චර හිතුවත් මගේ කියලා කොච්චර හිතුවත් හැම හැමේ පාඩිය පැවැතින දෙයක්. අප දන්නේත් නෑ අපි මගේ කියලා හිතනවා කියලා. මේක තේරුම් ගන්න. එතකොට අම මගේ නෙවෙයි. අපි හිතමු ඇටේ අතේ ඇඟේ හරි කොහේ හරි කොතනක හරි තියෙන ඇටකටු. කකුලේ හරි අතේ හරි ඇටකටු තියෙනවා, පපුවේ තියෙනවා, පිටකොන්දේ තියෙනවා, ඔළුවේ තියෙනවා ඇටකටු තියෙනවා. මේ ඇටකටු මගේ ඇටකටු මගේ ඇටකටු කියලා අපි හිතනවා. මේ ඇටකටු දන්නවද අපි එහෙම හිතනවාය කියලා? ඇටකටු දන්නේවත් නෑ. ඒවා කැඩෙන්න ඕන වෙලාවට කැඩෙන දෙයක් හිතනොත් එහෙම කැඩෙනවා. දිරන වෙලාවට දිරනවා. දුක් දෙන වෙලාවට දුක් දෙනවා. අපේ කැමැත්තට අනුව නෙවෙයි ඒවා තියෙන්නේ. දැන් අපි ඇඟ ආරගෙන අපි හරි කැමැති කරුණ වෙලා ඉන්න නාකෙන්න කැමති නෑ කියලා. එහෙම ඉන්න පුළුවන්. කොච්චර හිතුවත් එහෙම ඉන්න බෑ නාක වෙන විට නා කියලා යනවා. ඉතින් මේ ඇඟ අපිට ඕන විදිහට පවතින්නේ නෑනේ. ඒකට ඒකේ පාඩුවේ ජරාවට යන වෙලාවට ජරාවට වෙනවා. ලෙඩ වෙනකොට ලෙඩ වෙනවා. මැරෙනකොට මැරෙනවා. ඉතින් මේක මගේ මගේ මගේ කියලා හිතාගන්න එක මෝඩකමක්. ඒ ඇඟ මගේනේ. අපි හිතමු ඔන්න ඇඟ හොඳට මහතට ලස්සනට තියනවා නම් කවුරුත් කැමති. ලෙඩ හැදෙනවා. කණ්ඩ බැරි වෙනවා. නැත්තම් කණ්ඩ නැති වෙනවා. සෝමානය දෙකක් යනකොට හුම්බහයෙන් ගත්තා වාගේ ඇදිලා පැදිලා කෙට්ටු වෙලා යනවා. එතකොට අර ඇඟ මම මගේ මගේ කියලා ගත්තට ඒක නැති වෙලා යනවා. දැන් මේ විදිහට කන්න නැතුව, ලෙඩ වෙලා, කන්න බැරුව ඉන්නකොට සුමානය දෙකක් ගෙනෙනකොට හොඳටම හමයි යටයි විතරයි ඉතිරි වෙන තරමටත් හෙත් වෙන්නට පුළුවන්. ඉතින් ඒක හැදුනේ එතකොට මේ අපි කන බොන ආහාර නිසා. අපි හොඳ කෑම කාලා බීලා එනකොට ඔන්න මහත් වෙනවා. ඉතින් හොඳට තියෙනවා මම මම මම මහතයි මගේ ඇඟ හොඳයි කියලා හිතාන ඉන්නවා. දැන් කන්න බොන්න නැතිලා ඉතින් ඒක කෙක් කියලා යනවා. ඉතින් මේක කෑම නිසානේ ඇති උනේ. අපි මම මගේ කියලා හිතුව නෙවෙයි. ආහ අපි ගන්න ආහාර නිසා මේ ඇඟ ඇති උනේ. ඉතින් එහෙම නැතුව අපේ කැමැත්තට අනුව ඇති වුණා නෙවෙයි. තව ඇඟ ඇතිවෙන හේතු තව රහසක් තියෙනවා. නමුත් එකක් මම කිව්වේ ඇඟ ඇතුනේ අපේ අපි ගන්න ආහාර නිසා. ආහාර නිසා ඇතිවෙච්ච එක මගේ කියලා ගන්න එක වැරදි. ඉතින් මේ ඇඟ Tamanට ඕන විදිහට පවත්වාගෙන යන්නට බෑ. නාති වෙනකොට ජරාවට යන එක වළක්වන්නට බෑ. ලෙඩ වෙන එක වළක්වන්නට බෑ. මරණයටපත් වෙන එක වළක්වන්නට බෑ. මේ ඇඟ තුලින් දුක් ලබා දෙන එක වළක්වන්නට බෑ. මේවා අපි කැමති නෑ එකක්වත්. මේ ඇඟෙන් දුකක් ඇති වෙනවට අපි කැමති නෑ. නමුත් අපි කැමති උනේ නැහැ කියලා දුක ඇති වෙන්නේ නැතුව තියෙන්නේ. දුක ඇති වෙනවා. අපි කැමති නෑ ජරාවට යනවට. එහෙම වුණාට අපි අකමැති වුණාට ජරාවට යනවා. අපි කැමති නෑ ලෙඩ වෙනවට. ඒ වුණාට මේක ලෙඩ වෙනවා. අපි කැමති නෑ මැරෙනවට කියලා හිතමු. ඒ වුණාට මේක මැරෙනවා. අපේ කැමැත්තට අනුව මේ ඇඟ පවතිනවද නැද්ද? මේ ඇඟ Tamange කැමැත්තට අනුව පවතිනවද? එහෙම පවතින්නේ ඇගේ පාඩුවේ ඇඟ ඔහේ තියෙනවා. ඒක ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙයි, ජරාවට යන වෙලාවට ජරාවට යයි, මරණයටපත් වෙන විට මරණයට යයි, කෙට්ටු වෙන වෙලාවට කෙට්ටු වෙයි, මහත් වෙන වෙලාවට මහත් වෙයි. ඔය ඒ විදිහට ඒකේ පාඩුවේ. ඇඟේ පාඩුවේ ඒක ඔහේ යනවා. අපි හිතින් හිතාන ඉන්නවා මගේ මගේ මගේ කියලා. මේ ඇඟේ කිසිම කෑල්ලක් මේ Tamange නෙවෙයි. දැන් උදාහරණයක් තව එකක් ගමු අපේ නියපොත්තක් ගමු. මේ නියපොත්ත මගේ මගේ මගේ කියලා හිතනවා. නියපොත්ත දන්නේවත් නැහැ. මගේ කියලා හිතනවාද කියලා. අපි හිතින් හිතාන ඉන්නවා මගේ නියපොත්ත මගේ නියපොත්ත කියලා. හිතේ තියෙන අදහසක් විතරයි. අපේ ඇඟේ තියෙන මස් මගේ ඇඟ මහතයි මගේ ඇඟ මස් මගේ මස් කියලා හිතාන ඉන්නවා. ඒ වගේ මං ජීවිතේ ආහාර නැතුව ගියාට පස්සේ කෙට් කියලා නැති වෙලා යනවා. එකක් වැරදි. නැත්තම් අපේ ඇඟේ බඩවල් ඇතුලේ අසුචි තියෙනවා. මේ මගේ අසුචි කියලා මේ කොහෙවත් තියෙන අසුචි ටිකක් මගේ කියලා ගන්න එක හොඳද? වැරදි. බඩවල් ඇතුලේ මේ මූත්‍රා තියෙනවා. මගේ මූත්‍රා කියලා ගන්න එක හරියද? බඩවැල් ඇතුලේ තියෙන දැන් ආමාශය ඇතුලේ මේ වමනි මේ මගේ වමනි කියලා මේ ජාජරාවල් ගන්න එක හරියද වැරදිනේ මේ ඇඟ ඇතුලේ තියෙන ලේ මගේ ලේ කියලා ගන්න එක හරියද කොයි සතාගේ ලේත් එකයි ඉතින් මේවා මගේ ලේ කියලා ගන්න බෑ මගේ කෙල කියලා ගන්න පුළුවන් ඒ මගේ තොටු කියලා මගේ කඳුළු කියලා ගන්න පුළුවන්. මගේ දාඩිය කියලා ගන්න පුළුවන්. මේවා ස්වාභාවික වශයෙන් තියෙන දේවල්. මේවා මගේ කියලා ගන්න එක සම්පූර්ණයෙන් වැරදි. මේවා Tamanට ඕන විදිහට තියාගන්නට බෑ. Tamanට ඕන විදිහට ඇති වෙන්නේ නැහැ. Tamanට ඕන විදිහට නැති වෙන්නේ. ඒකේ පාඩේ කොහේ ඇති ඇති නැති නැති යනවා. මේක තේරුම් ගන්න ටිකක් අමාරු කාරණාවක්. මීට වැඩිය නම් ඊටම සරල කරලා කියන්නට මම හිතන්නේ මේ ලෝකේ කාටවත් පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ඊටාත්ම සරල කරලා ඊටාත්ම සරල කරුණක් තමයි මේ ඇයට තේරෙන්න මේ මේ ටික තේරෙයි කියලා හිතලා මේ කිව්වේ. මීට වඩා ගැඹුරු කරුණක් අවශ්‍යයක් තියෙනවා. එහෙම නෙවෙයි මේ Tamanට විතරක් තේරෙන්න Tamanට තේරුම් ගන්න පුළුවන් ඊටාම සරලම කරුණ ටිකක් කිව්වේ. ඉතින් තේරෙන්නේ නැත්නම් මේක නැවත නැවත 10 12 සැරයක් හරි මේක අහන්න. අහලා හිතන්නේ කොහොමද හිතන්නේ මේ මගේ කියන එක තමන්ගේ හිතේ තියෙන එකක්ද බාහිර වස්තුවක තියෙන එකක්. දැන් උදාහරණයට තමන්ගේ පොත, මගේ පොත කියලා හිතුවොත් එහෙම මේ පොතේ නෙවෙයි මගේ එකම තියෙන්නේ. නැත්තම් අපි හිතමු මොකක් හරි දේශමක් හරි භාජනයක් මොකක් හරි අරන් මේක මේ මගේ දේ කියලා ගන්නවා. මේ භාජනේ මේ දේශම පැත්තකින් තියෙනවා. ඒ පොත පැත්තකින් ඔහේ තියෙනවා. අපි හිතින් හිතා ඉන්නවා මගේ කියලා. එතකොට මගේ කියන එක හිතේ තියෙන අදහසක් විතරයි කියන එක තේරුම් ගන්න. නැවත නැවත ඒක Tamanටම තේරෙනවා. මගේ කියන එක හිතේ තියෙන මගේ හිතේ තියෙන අදහසක් විතරයි. ඒක ඇත්තක් නෙවෙයි. ඉතින් මගේ පුතා කිව්වත්, මගේ දුව කිව්වත්, මගේ අම්මා කිව්වත්, මගේ සහෝදර සහෝදරියෝ කිව්වත්, මගේ නෑදෑයෝ කිව්වත්, මගේ මිත්‍රයෝ කිව්වත්, නැත්නම් මගේ ස්වාමි පුරුෂයා, මගේ භාර්යාව කිව්වත්, මගේ වත්ත, මගේ කුඹුර, මගේ ගේ මේ ආදි වශයෙන් මොකක් කිව්වත් ඒ ඔක්කොම හිතේ තියෙන හැඟීමක් විතරයි. මේක තේරුම් ගන්න හිතලා හිතලා මේක ඇත්ත බව තේරුම් ගන්න. මේක වෙන දෙයක් නෙවෙයි මේ හිතේ තියෙන හැඟීමක් විතරයි කියන අවබෝධය Tamanටම ඇති වෙන්න ඕනේ. මේක හිතුවාම හොඳට තේරෙයි. ඊට පස්සේ Tamange ඇඟෙන් බාහිර තියෙන ඒවා එකක්වත් මගේ නෙවෙයි. ඇහැට පේන රූප එකක්වත් Tamange නෙවෙයි. බාහිර දෙයක් නෙවෙයි. කනට ඇහෙන ශබ්ද Tamange නෙවෙයි. නාසයේ දිවට දැනෙන රස එකක්වත් Tamange නෙවෙයි. නාසයට දැනෙන ගඳ සුවඳ. ඒවා Tamangen පිට තියෙන දේවල්නේ. කයට දැනෙන ස්පර්ශ Tamangen පිට දේවල්නේ. මේවා මගේ නෙවෙයි. ඒවා පිට දේවල් කියලා හිතන්නට පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. මේක මගේ නෙවෙයි මේවා පිට දේවල් නේ කියලා. අන්න ඒක දෙවෙනි කාරණා. ඊට පස්සේට එන්නේ තමන්ගේ ඇඟයි සිතයි. ඒ ඇඟයි සිතයි ගත්තාම ඇඟ තමන්ගේ නෙවෙයි. මොකද ඇඟේ එක එක කොටසක් අරගෙන බලනවා එහේ මම මම කිව්වට මගේද. කොණ්ඩේ කෙස් කෙස් මම මගේ කිව්වට මගේද. නියපොතු දාත් මාස් නහර මෙව්වා මම මගේ කියලා හිතුවට ඒක ඒවා ඒ කොටස් දන්නේවත් නෑ. තමන් අපේ හිතේ ඒ ගැන මගේ කියන හැඟීමක් තියෙනවා. ඒව ඒව පාඩුව හිතිය. එච්චරයි. එතකොට මුළු ඇඟම ආහාර නිසා හොඳට හැදෙනවා. ආහාර නැති වෙනකොට කේත්තු වෙනවා, ලෙඩ වෙනකොට කේත්තු වෙනවා, ආහාර කන්න බැරි වෙනකොට කේත්තු වෙනවා, ජරාවට යනවා. ඉතින් ඒක තමන්ගේ පාඩුවේ නෙවෙයි ආහාර නිසා, හේතුවක් නිසා හටගත් දෙයක්. ඒක තේරෙනවනේ. ඊළඟට හිතාගන්න ඔය තුන්වෙනි කාරණාව. එයා හතරවෙනි කාරණාවට කියේ මොකද්ද? වේදනාව. තමන්ට දැනෙන දුක් වේදනා මොකක් හරි කකුලක කොයි හරි හැපිච්ච නිසා දුක් වේදනාවක් ලැබෙනවා වගේ හැපිච්ච නිසා තමයි වේදනාවක් ගෙන දෙන්නේ ඇහැට රූපයක් දැනුණොත් වැටුනොත් තමයි ඇහැ තුලින් දුකක් හරි සැපක් හරි දෙන්නේ. කනට ශබ්දයක් ඇවිල්ලා වැදුනොත් තමයි හොඳ ශබ්දයක් නම් සතුටක් එයි නරක ශබ්දයක් නම් දුකක් එයි. නාසයට ගඳ සුවඳක් ආවොත් විතරයි හොඳ සුවඳක් නම් ඒකට සැපක් එයි නරක ගඳක් නම් දුකක් එයි. දිවට හොඳ දෙයක් ගෑවුනොත් රස දෙයක් ගෑවුනොත් මේකට සැපක් එයි. තීත්ත රසය වාගේ නරක දෙයක් ගෑවුනොත් දුකක් දෙයි. කයටත් ඒ වගේ හොඳ දෙයක් ගෑවුනොත් සැපක් එයි නරක දෙයක් ගෑවුනොත් ගින්දර මිරිස් නේම නැත්නම් නැත්නම් ওই කකුල හැපීම මදුරෝ කනවා සර්පෝ දාෂ්ඨ කරනවා වගේ නරක දේවල් කවුරුවත් ඇවිල්ලා හයියෙන් ගහනවා නැත්නම් කොහේ හරි වදිනවා මේවා නරක දේවල් ඒවා අපහම දුකක් ඒ නැත්නම් හොඳ දෙයක් කවුරු හරි අත ගන්නවා සිඹ ගන්නවා වාගේ දෙයක් ආවොත් පොඩි ළමයි කාම්ම කෙනෙක් ඉඳිනවා එතකොට ඔන්න සැපක් ඒ එතකොට මේ වේදනාව ඒ විදිහට ඒ ඇති වෙන හේතුව නිසා ඒ කියන්නේ වේදනාවක් ඇති වෙන්න හේතු තියෙනවා. ඒ හේතු නිසා ඇතිලා නැතිලා යනවා. ඒක තමන්ගේ නෙවෙයි. ඒක තේරෙන වේදනාව නිකම්ම එනවා නෙවෙයි. ඉබේම ඇති වෙනව නෙවෙයි. හේතුවක් නිසා ඇති වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. මේක තේරුම් ගන්න. ඊළඟට කියුවේ මොකද්ද? තමන්ගේ සිතේ. ඒ එකක්වත් තමන්ගේ නේ ඔක්කොම නැතිලා යනවා. නැතිලා ගියාට පස්සේ මගේ කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. මම උදාහරණයක් කිව්වේ අර පහනක් දැල් වෙනවා. පහන නිවුණා. නිවුණට පස්සේ පහන කියලා ගන්නට දැල්ල කියලා ගන්නට කිසි දෙයක් නැහැ. කියනකොට තමයි මේ මගේ මගේ කියලා ගන්නට පුළුවන්. නැති වුණාට පස්සේ මගේ කියලා ගන්නට දෙයක් නැහැ. ආන්න ඔය ටික විතරයි මේ දක්වා කියන්නේ. එතකොට තමන්ගේ ඇඟත් නැති වෙයි නැති වෙයි යනවා. තමන්ගේ හිතට දැනෙන වේදනාවලුත් නැති නැති අනිත්‍යයට යනවා. තමන්ගේ සිතිවිලිත් ඔක්කොම නැති නැති යනවා. මේ ඇඟ හැම වේ හැම වෙලාවෙම නැති නැති යනවා. ඇති වෙවි නැති නැති යනවා. මේ වේදනාවල් හැම වෙලාවෙම නැති නැති යනවා. සිතිවිලිත් හැම වෙලාවෙම නැති නැති යනවා. මේක තුළ මගේ කියලා ගන්නට මොකක්වත් ඉතුරු වෙන්නේ අර නැති වෙන නිසා. තියෙනව නැති වෙනවනේ. මගේ කියලා ගන්නට දෙයක් නැහැ. ඒක නිසා මේවා අනාත්මයි. එතකොට මගේ කියන එක අදහසක් විතරයි හිතේ තියෙන ඇහැට කන ඇහැට පේන රූප කනට වැහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන දේවල් Tamangen පිට තියෙන නිසා ආත්ම නෙවෙයි මගේ නෙවෙයි මේ ඇඟ මගේ නෙවෙයි මම නෙවෙයි මේ ඇඟ මගේ නෙවෙයි මම නෙවෙයි මේ කොණ්ඩේ මේ කෙස් මම නෙවෙයි මගේ නෙවෙයි මේ ඇස් මම නෙවෙයි මගේ නෙවෙයි මේ කන මම නෙවෙයි මගේ නෙවෙයි මේ දිව මගේ නෙවෙයි මම නෙවෙයි මේ මුළු ඇඟම මම නෙවෙයි මගේ නෙවෙයි මේක ඇඟේ ඕනෑම කොටසක් ගන්න මේ දත් මගේ නෙවෙයි මම නෙවෙයි. මේ නියපොතු මම නෙවෙයි මගේ නෙවෙයි. මේ හැම මම නෙවෙයි මගේ නෙවෙයි. මේ ලේ මම නෙවෙයි මගේ නෙවෙයි. මේ මෝත්‍රා, මේ අසෝචි, මේ දාඩි, මේ එකක්වත් මගේ නෙවෙයි. මේ විදිහට ශරීරයේ එක හැම කොටසක්ම මම නෙවෙයි මගේ නෙවෙයි. මොකද මේ එකක්වත් දන්නේවත් නැහැ. අපි මගේ කියලා හිතනවා කියලා. කෙස්දස් දන්නේවත් නෑ මම කියලා හිතනවා කියලා. මේ පොත දන්නේවත් නෑ මගේ කියලා හිතනවා කියලා. දත් දන්නේවත් නෑ මම කියලා හිතන මේ වගේ ඇඟේ කිසිම එකක් දන්නේත් නෑ. ඒ දන්නේ එක හිතින් දැනගන්න. අන්න. එතකොට ඔච්චරයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේ එකක්වත් මගේ නෙවෙයි. කෙස්, ලොම්, නිය, දත් සම මාස් නහර ඇට ඇට කටු ආදී මේක එක එක කොටස් කියන එකක්වත් Tamange නෙවෙයි මගේ නෙවෙයි මේවා ඒ වැයපාගේ ඔහේ පවතිනවා අපේ කැමැත්තට අනුව ඇතිවන්නේ ඒක නිසා මේ ඔක්කොම අනාත්මයි ආත්මයක් මේ දගේලා ගන්නට දෙයක් නැහැ අනාත්මයි දැන් මේක හොත් තව තවත් නැවත නැවත හිතලා තේරුම් ගන්නට උත්සාහ ගන්න උත්සාහ අරගෙන අර මා කලින් කිව්වාසේ මේ සියල්ලම දේවල් අතහරින්නට පුරුදු වෙන්න ඕන. මේ මගේ කියලා හිතාගෙන ඉන්න නිසා තමයි මේ අල්ලගන්නේ. මගේ ගේ මගේ වත්තකේ පහම තමයි අපි ආශාවෙන් ඒක අල්ලගන්නේ හිතේ. මගේ නෙවෙයි කියලා හිතපුවාම අල්ලගන්න දෙයක් නැහැ. අපි හිතමු තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි මගේ පුතා මගේ දුව කියලා හිතන නිසා ඒක අල්ලගන්නවා. වෙන කාගේ හරි දුවෙක් හරි පුතෙක් හරි මගේ පුතා මගේ කියලා හිතන්නේ නැහැ. ඒ මගේ ඒ වෙන කොහෙවත් ඉන්න කෙනෙකුට ලෙඩක් හැදෙනවා දුකක් හැදෙනවා මරණයටපත් වෙනවා නැත්නම් අනතුරක් වෙනවා අපිට දුකක් නැහැ. තමන්ගේ පුතෙක් හරි දුවෙක් හරි කවුරු හරි ලෙඩක් කළා දුකක් කළා මරණ වෙලා අනතුරක් වුණොත් එහෙම ඔන්න දුකක් යනවා. අර මගේ කියලා හිතන නිසා තමයි මේ අල්ලගන්නේ දුක ඇතිවන්නේ. මගේ කියලා හිතන්නේ නැත්නම් අල්ලගන්නේ අපි. මගේ කියලා හිතන්නේ නැත්නම් දුකක් නැහැ. ඒක නිසා මේ මේ ලෝකේ තියෙන කිසිම දෙයක් මගේ නෙවෙයි. ඒක නිසා මේ ඔක්කොම අතහරිනවා මගේ නෙවෙයි කියලා අතහරිනවා. මේකක්වත් මගේ නෙවෙයි මේ ඇහැ මගේ නෙවෙයි කන මගේ නෙවෙයි නාසය මගේ නෙවෙයි දිව මගේ නෙවෙයි ශරීරය මගේ නෙවෙයි මේ හිත මගේ නෙවෙයි මේ ලෝකේ තියෙන දුරුවටුවත් පුත්තුවත් ගෑනුවත් මිනිස්සුවත් සත්වයවත් කවුරුවත් මගේ නෑ මේ ලෝකේ කිසිම දෙයක් මගේ නෙවෙයි ඔක්කොම අතහරිනවා කියලා අතහරිනවා අතහැරලා අර කලින් කියවුවා වගේම කෙරුවා වගේම සිතින්ම සිත දිහා බලාගෙන ඉන්න. එහෙම බලාගෙන ඉන්නකොට සිතට දෙනවා ඔන්න සිතිවිලි. මේවා මගේ නෙවෙයි, මේවා නැතිලා යනවා කියලා අතහරිනවා. ඒ මත තවත් සිතිවිල්ලක්. ඒක මේකත් මගේ නෙවෙයි අතහරිනවා. ඊළඟට තවත් සිතිවිල්ල. මේකත් මගේ නෙවෙයි ඒකත් අතහරිනවා. ඊළඟට තවත් සිතිවිලි එනවා. හිතින් බලනවා. හිතින්ම හිත දිහා බලනවා. ඒකත් මගේ නෙවෙයි. මේ විදිහට සිතින් අතහැර අතහරිනවා. ඊළඟට දවස් හිතේ මේ ඒකත් මගේ නෙවෙයි ඒකත් අතහරින. ඊළඟට දවස් හිතේ විදිනවා හිතෙන් බලනවා හිතෙන්ම හිත දිහා බලනවා. ඒකත් මගේ නෙවෙයි මේ විදිහට හිතෙන් අතහැර අතහැර යනකොට හිත සම්පූර්ණයෙන්ම නිස්සල වෙලා යනවා. මොකක්වත් හිත විදිහෙන්නේ නැතුව හිත හිස් වෙලා යනවා. මෙහෙම වුණාට පස්සේ මේකත් හැම වෙලාවෙම පවතින එකක් නෙවෙයි. අනිත්‍ය අනිත්‍ය මේකත් මේ මගේ එකක් නෙවෙයි. අනාත්මයි අනාත්මයි. මගේ නෙවෙයි. මේ දැන් ඔක්කොම දෙනේන සිටිවිදි මගේ නෙවෙයි මගේ නෙවෙයි කියලා ඔක්කොම අයින් කරගෙන අයින් කරගෙන ගියාට පස්සේ අන්තිමේදී හිත නිසල වෙලා මොකක්වත් නැතුව හිත නිකන් ඔහේ තියෙනවා. මොකක්වත් අරමුණක් එන්නේ නැහැ. නිකන් දැනීම විතරයි තියෙනවා. ඒක ආවොත් එහෙම ඒක ඔක්කොටම ඉන්නේ ඒක ආවොත් එහෙම මේකත් හැම වෙලාවෙම පවතින එකක් නේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේකත් මගේ නෙමෙයි මගේ නෙමෙයි මගේ නෙමෙයි කියලා සිහිපත් කරන්නේ එතකොට මොකක් හරි ආවොත් ඒ එන එකත් ඒ ඔක්කොම මගේ නෙවෙයි අනිත්‍යයි මගේ නෙවෙයි අනිත්‍යයි කියලා සිහි කරන්න. එහෙම කරොත් එහෙම ඇත්ත වශයෙන්ම හරියට මේක කළොත් මේ ජීවිතේදීම උනත් නිවන් ලබන්නට පුළුවන්. එහෙම බැරි වුණත් අවදාහරි භවයකදී මේ භවය නෙවෙයි මතු භවයකදී හරි මේ බුද්ධ ශාසනය නෙවෙයි මෛත්‍රී බුද්ධ ශාසනය වැනි මතු බුද්ධ ශාසනයකදී හරි කවදා හරි දවසක නිවන් ලබන්නට මේක ඒකාන්ත වශයෙන්ම හේතු වෙනවා වාසනාව වෙනවා. එසේම වේවා මේ ඇයටත් මේ ධර්මය ඇසීමේ කුසල ශක්තිය වශයෙන් මේ භවයේදී හරි පෙර අනාගත භවයකදී හරි මතු බුද්ධ ශාසනයකදී හරි නිවන් ලබා ගැනීමට මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාදනය කරලා ආශිර්වාද කරලා ඔබ හැම දිනාටම නිවන් සුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මේ කෙටි දේශනාව මෙතනින් නිම කරන්නම් හැම දිනාටම නිවන් සුවම අත්පත් වේවා ආකාශත්තාච බුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු මම් පරන්තේ ධම්මස්සරණ මේ කුසලයේ ශක්තියෙන් ඒකාන්ත වශයෙන්ම මේ අය බලාපොරොත්තු වන පරිදි බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේලා විසින් මේ සැනසේ පැමිණ වදාලා වූ ශාන්ත ලක්ෂණ වමා මහණෙනින් සැනසීමට වාසනාව සම්තිය උදා වේවා සනදිනාටම නිවන් සුවපත් වේවා සනසන්න තැනෑම තත්ත්වෝම සුවපත් වෙත්වා